මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න අනේ ඇත්තටම මම මේ පොතක් ලියනවායි කියලා කටවරද්ද ගත්ත දවසේ ඉඳලා දඟලන දැඟලිල්ල කවදා ඉවර වෙයිද මන් දන්නේ ආරෙන් අපේ ඉස්කෝලේ ලොකු පන්තිවල ඉන්න ළමයිනොත් මට බොහොම ගෞරව කරනවා. ඉස්කෝලේ ගුරු මණ්ඩලයේ සේරමත් දැන් මන් දිහා බලන්නේ මහා ලොකු පොත් කතරුවරියක් කියලා හිතාගෙනයි. පංගුවක් ගුරුවරියෝ මගෙන් ওই ලේඛන කලාව ගැන නොයෙකුත් ප්‍රශ්නත් අහනවා. <laughs> ඒ ගැඹුර ගැන නම් මන් දන්න ඉතිගෙඩියක් නෑ. හැබැයි මේ හැමදේම දන්න ගුරෙක් මට ඉන්නවා. එයා තමයි මාව මේ පිස්සු ලෝකයේ ඉහළ තැනකට ගෙනියන්න ඉනිමඟ තිබ්බේ. <sighs> කර්ම කියන්නේ මට එයාත් එක්ක එකතු වෙලා මේ ජීවන යාත්‍රාව පැදගෙන යන්න මගේම පියා අරස් කපනවනේ. ඉතින් මම මොකද කරන්නේ? අම්මා මෝඩියා. නැත්තම් ඇයි මම මේ වගේ සාහිත්‍ය නිර්මාණයක් කරන්න පටන් ගත්තේ? ආ. ඒත් මට මතකයි මගේ ගුරුවරයා දැන් මගේ ප්‍රේමවන්තයා මට ඉඳ හිට කියාපු වචන නාමල් එක දවසක් මට කිව්වා ඒක මට දැන් මතක නෑනේ. මොකද්ද මට කීවේ? ඕන් ඉතින්. මගේ නිදහස් සිතුවිලි අහුල් වෙන්න යන්නේ. කවුද ඔය ගේට්ටුවට ගහන්නේ? යනවා යන්ට යන දේවාලෙට. මේ ගෙදර පිරිමි කවුරුවත් නෑ මේ වෙලාවේ. කවුද ඒ ගේට්ටුවට දඩි බාන්නේ? යනවද නැද්ද ඔතනින්? තනියම මං ඉන්නවයි කියලා දැනගත්තු අපේ අතුරෙක් වෙන්න ඇති. දෙදසියක් ගෙදර නැහැ. උන්දට කවුරු හරි කෙන්දිරි ගානවා වුණොත් මේ සීරම ආක දාලා යනවා ඒ ලෙඩාව ගොඩ ගන්නට. මං අහන්නේ ඇයි ඒ කරුණාව මේ තනියම ඉන්න මට නැත්තේ? බුරන්තේ මුරාපි හපාගාපම ඔය ගේට්ටුවට දාන ඔයාගේ කකුලක්. මම පොට දෙනවා හොඳ රස කෑමක්. ඉන්සරේ කිසිම සද්දයක් නැහැ. පුරම්පි පුරම්පි කොහේ පුරම්පි පුරම්පියගේ සත්‍යයක් නැහැ අනේ පුරම්පියක් ඉවරද බිසෝ බිසෝ මේ මමයි මේ ගේට්ටුව ඇතුලෙන් ඉබ්බ දැම්මේ. අරින්ට මේ ගේට්ටුව. නැත්තම් යන්නද යන්නම. යන්න එපා. යන්න එපා පොඩ්ඩක් ඉන්න මං එනවා. ඒයි බුලම්පියෝ. උඹට මගේ ඉව දැල්විලා බ බුලන්නේ. හ්ම්. නැත්තම් මේ නාමෙල්ට බුලනවාද? හ්ම් හ්ම් හ්ම්. උඹට දුවන්ට ඕන නම් ඔමෙදි. යම යම වාක්කට. හ්ම්. අනේම. හ්ම් හ්ම්. යම යම. ඌ මං ආ වේලාවේ ඉඳලම බුරනවා. ඒ මදිවට ගේට්ටුව ඇතුලෙන් මොකද්ද හිර කරලා? මට ඒක අරගන්න බෑ. හරි හරි. ඕ මං ඒක ගත්තා හකට. ඇයි ඔයා අදත් ගෙදරින්ද පරක්කුනේ? ආ? ඉස්කෝලේ ලොක්කා මට පංකාට්ටු කරන වැඩ දාලා බිසෝව සතුටු කරන්න වේලපයින් ගෙදරෙන්ට කියලාද මට කියන්නේ. එතකොට මගේ රස්සාව ඒ නැතත් ඔයා දන්නේ නෑ මාව සතුටු කරන්නේ කොහොමද කියලා. <laughs> සහතික ඇත්ත. <laughs> මට මේ ලෝකේ ඕනම කෙනෙක් සතුටු කරන්න පුළුවන්. නමුත් මගේ මේ පෙම්වතී කියන බිසවුන් වහන්සේ මේ මට ඔය උන්නාන්සේ ඕනේ නෑ. අපි දැන් යමු ගේ ඇතුළට. කෝපෙ විදසිය. ආන්න අර බලු මුරකාරයෙක්ව සෙල්ලම් කරනවා. සතෙක් වුණත් උනුත් ආසයිලු සෙල්ලම් කරන්න. සියයටත් ඒක හොඳ ව්‍යායාමයක්. ඇයි නාමෙල්ලාස නැද්ද? කවුද කිව්වේ නැහැ කියලා? හ්ම්. දැන් මොනවද ඉතින් මුලින්ම කරන්න ඕනේ? ම්ම් මුලින්ම මම මගේ සපත්තු කුට්ටම ගලවනවා. හරිද? ම්ම් එක අතකට ඒක හරි. ඒත් ඊගාවට ආ අන්න සීයා එනවා. මට සීයා එක්ක යමක් කතා කරන්න තියෙනවා. හැමදාම ওই දෙන්නගේ කතාව කරනවා. ඒක ඉවරයක් වෙන්නේ නැහැ නේ උනාට. ඉතින් වෙන කවුද අපට කතා බහ කරන්න මේ මුවන් පැලසේ ඉන්නේ? අපි කතා කරන්නේ ඕපදූප නෙවෙයි. ජීවිතයට බලපාන වැදගත් කරුණු. එතකොට මම මේ තටු ගගා ඉගිලෙන්ට දඟලන කුරුළු පැටියෙක් වගේ දඟල දඟල ලියන්න හදන පොත් පිංචට උදව්වක් කළොත් නරකද? කවුද කිව්වේ ඒක නරකයි කියලා? මං එදත් කීව එක බොහොම වැදගත් ලොකු දෙයක්. ඒකට මගේ සම්පූර්ණ සහයෝගය දෙනවයි කියලා. මතකද? හ්ම් මට නම් මතක නෑ. නමුත් ඒ වචනේ අදවත් ඇහුණ හින්දා ඒක මගේ හිතට ලොකු හයියක්. මේ ඒක නෙමෙයි. මං දැන් ගිහින් අපේ රාත්‍රී භෝජනේ ලෑස්ති කරන්න. ඊට පස්සේ ඔන්න කිව්වා ලෝක ප්‍රශ්න ගැන සීයා එක්ක කතා බෑ. ඔයා සීයා එක්ක කතාවට ගියොත් රෑ දවල් දැනෙන්නෙත් නෑ කතාව නවත්තන්නෙත් නෑ. ඒ හින්දා අද 100ත් එක කතාවට යන්න එපා. හ්ම්. එහෙමනම් මං කොහොමද මේක කියන්නේ? මොකක් හරි මට නොකියපු රාසක් අංගගෙන ඉන්නවනේ. මොකද්ද කිව්වේ? නෑ මුකුත් නෑ. එහෙමනම් 100 එක්ක කතාව කරන්න කලින් බඩ පුරා යමක් කාලා ඉන්න හොඳද? මගේ අම්මා අදත් අපි තුන්දෙනාටම හොඳ කෑමක් හදලා ඉවර තියෙනවා. <laughs> හැබැයි ඒ කෑම විකල නෙවෙයි ගිලින්නේ. කෑම පිඟානට ලොකු ගුලියක් බෙදාගෙන ඒකෙන් ටික ටික ගිලින්ත මේ හදලා තියෙන මේ උකු හොද්දකුත් පිඟානට වක් කරගෙන <laughs> මන් දන්නවා කුරහන් තලපයි ඒ තලප ගිලින්ට හදන උකු හොද්දයි කියන. හ්ම් මාත් මේ ගමක උපන් ගැමි කොල්ලෙක් බිසෝ ඈ කුරහන් තලප නැත්නම් කුරහන්. ඔව් කුරහන් වල අපේ ඇඟට අවශ්‍ය යකඩ විතරක් නෙවෙයි. තවත් හොඳ දේ තියෙනවා. අන්න සීයාවේ තිනා. ඉන්න මං ගිහින් කුරහන් තලපයි ඒවා ගිලින උකු හොද්දයි රත් කරගෙන එන්න. එන්න එන්න සීයා ඇතුළට. මගේ කැම ටික රත් කරගෙන එන්නම්. <laughs> කැම කියන වචනේ බොහොම හොඳ වචනයක් වගේ බඩගිනි වෙලාවට දැනෙන්නේ. මේ ඉතින් ඔය කැම සූදානම් කරන්ට මේ මේ මගෙන් එහෙම මොකුත් කැලෙන්න ඕනද? <laughs> අපොයි දැසි. සීයයි නාමෙලු ඉන්ට. මං ඒව බෙදාගෙන එනකම්. ආ <laughs> නාමෙල්. මොකද නිකන් කොහෙද ඉන්නවා වගේ කල්පනා කරන්නේ මම මේ කල්පනා කරන්නේ ගිය සුමානේ ඔව් එදා සඳුදා මට සීයා කියපු වචනේ ගැනයි සීයා මට කවදාවත් ඒ වගේ දෙයක් කියවේ නෑ මොකද ඒ වචනේ ඈ කිව්වද සීයා එදා මට කීවා බිසෝගේ මගේ විවාහය පුළුවන් තරම් ඉක්මනින් කරගෙන තැම්පත් වෙන්න කියලා. ආව් ඒක මට මතකයි. ඊට කලින් නාමල් කිව්වා නේද මේ මේ කවුද අර මේ මේ සුප්‍රකට ලේඛකයෙකුගේ කියමනක් ඒක අමතක වුණාද අවුරුදු 20කට පස්සේ පසුතැවිලි වෙන කිසිම දෙයක් හරි දැන් මට මතකයි ඒ කියමන මාක් ට්වේන් කියුවේ අද කරන දේට වඩා අද නොකරන දේ ගැන තව අවුරුදු ගණනාවක් ගියාම අවුරුදු 20ක් ගියාම කියලා එදා නම් කිව්වේ හරියද? හරිසී <laughs> හරි. මං හිතුවේ මේ නාමල්ගේ සිහි කල්පනාව මගේ මේ වයසක සිහියට වඩා හොඳයි කියලා. <laughs> මගේ ඔළුවට කරදර ගොඩ ගැහුනම පංගුවක් වෙලාවට මේ සිහිය බාල වෙන එක හැටියක්. හ්ම් හරි හරි. ඒක මම පිළිගන්නවා. මට මතකයි එදා මට කිව්වා නාමල්ගේ බිසෝගේ විවාහය හැකිතරම් ඉක්මනට කරගෙන ඔව් එතකොට 100ට මම කීවා ඒ ගැන කල්පනා කරන්න මට තව සුමාන දෙකක්වත් කල් ඕන කියලා. ඔව්. ඒ වෙලාවේ 100ට කේන්ති ගියා වගේ මට දැනුණා. <laughs> මොකද්ද මං කියුවේ? අත කේන්ද ගියා කියලා නාමල් කොහොමද දැනගත්තේ? අනේ සමාවෙන්න. මම එහෙම කීවට සීයේ. මේ සීයා මට ටිකක් කෑ ගහලා වගේ කීවා ඒ සුමාන දෙක මාස දෙකක් වෙයි කියලා. ඒ මාස දෙක අවුරුදු දෙකක් වෙයි කියලා. එහෙම වුණොත් මම නැහැයි කියලා හිතා ගන්නවා කියලා නැගිටලා මිදුලට බැහැලා ගියා. ආව් ආව් මට මතකයි. මට මතකයි. මට තරහ දැනුනම මම ඉන්න තැනින් පිට වෙලා ඈත් වෙන එක මගේ සීවිතක්. හැබැයි ඒ තරහමලා මගේ හිතේ රඳා පවතින්නේ නැහැ. ටික වෙලාවකින් ඒ කෝපගින්න නිවිලා යනවා. මගේ හොඳ බිරිඳ හිටිය කාලේ කලාතුරකින් අපි දෙන්න වාද වුණා. හැබැයි ඉතින් වැඩි වෙලා යන්ත කලින් ඒ තරහා මරා හරියට මේ මේ තෙල් ඇති පහන් දැල්ලක් වගේ නිවිලා යනවා. අන්න ඒක මමත් පිළිගන්නවා. එදා මම එහෙම කීවේ සීයේ කොහමද දැකෙව්වේ? විසෝ විවාහ කරගන්න සති දෙකක්වත් කල්ලෝ නැ කිවනේ. වාව්. ඒ කිව්වේ කරුණු කීපයක් හින්දායි. මුලින්ම අපට ඉන්න ගියක් දොරක් මෙහි නැහැ. හාරි. ඊළඟ කාරණාව විසෝ තාමත් එයාගේ අම්මා ගැන කනගාටු වෙනවා සීයේ. මේ අම්මා අපි එක්කලා දුම්බර පදිංචිට ගියොත් අපච්චිගේ දේපොළ පිටායට ලියලා දෙයි කියලා පණ බයෙන් හොඳ ඉන්නේ. <laughs> ඒකට තියෙන්නේ නාමෙල් ඒ අප්පච්චි දුම්බරට ඇදගෙන අනේක නැව. මන <laughs> පිටින්ද? ඒ අප්පච්චි මැරුණත් මැරෙන්නේ මේ මුවන් පැලැස්සේ මිසක් වෙන කොයි කොදෙව්වකටවත් යන්න නැතිවග මන් දන්නවා. <laughs> හැමනම් ඉතින් උන් නැහැ මේ පැලැස්සේ හිටපු දෙ. ඔය වාගේ අවුල් ප්‍රශ්නවලදී හැමෝම සතුටු කරන්න කාටවත් බෑ නාමෙල්. හ්ම් ඔය අවුල් නිසා නේද බිසෝයි නාමෙලුයි දෙන්න. වයසේ වැඩි හරියක් නිකම්ම ගත කෙරුවේ ඈ? සිය දන්නවනේ මම කීප සැරයක්ම උත්සාහ කෙරුවා බිසෝ අරගෙන ඈත පළාතකට යන්න. ඒ හැම සැරේදීම බිසෝගේ හිතේ ওই දෙගිඩියාව බලපෑවා. ආදි ආදි. හොඳයි. නාමල් දැන් හැබෑටම තීරණය කෙරුවද තව දෙසතියකින් මේ ඔය දෙන්න විවාහපත් වෙනවාමයි කියලා. හ්ම්? අන්න ඒක කීවට පස්සේ මට තීරුණේ මම එහෙම කෙරුවොත් ආරච්චිලට අයිති මේ විශාල බූදලේ අර එතන හාමිලට ලියලා දුන්නොත් මොකද වෙන්නේ කියලා. මේ අහනවා නාමෙල්. නාමෙල් කරකාස වෙනගන්නේ ආරච්චිලගේ බූදලේද? ඈ නෑ නෑ මා ගැන නෙවෙයි මම කියන්නේ. බිසෝගේ අම්මයි අප්පච්චිය ගැන. ආහක දානවා ඒ බූදලෙයි මේ හේවායිති අර මසුරු සිතානන්ගේ වෙත්තියයි. ඈ තෝරලා බේරලා මුසමි දෙන්නෙක් විවාහ වෙන්නේ. ඒ දෙන්නගේ ඉදිරි ජීවිත නිදහසේ සැනසීමේ දුක සැප එක වාගේ විඳගෙන යහපත් විදිහට ජීවත් වෙන්න. එහෙම නේද? හ්ම්? මේක එහෙමනම් ඔය නෑපර පුර ගැනයි බූදලේ ගැනයි තව නොයෙකුත් තනම් මනම් ගැනයි හිත හිතා. දැන් අවුරුදු ගණනාවක්ම ගත කළානේ. <laughs> මම මේ ඔය දෙන්නට ඉක්මන් කරලා බැඳගෙන ඉන්න කියලා බල කරනවා එම නෙවෙයි. නමුත් ඉතින් මං දන්නවා සී මං ඒක දන්නවා. හ්ම්. එහෙමනම් ඉතින් තවත් කාලේ අපට යතින්නේ නැතුව හ්ම් අර මේ උඩු මූල්‍ය රෙජිස්ටාරුන් නැහිට කියලා බොහොම රහසිගතව ඔය මංගල්‍ය ඉවර කරගන්නවා. <laughs> එතකොට අර හොරගල් ඇඳ හින්ද සිරිමලාට මිසෝව පුට්ටු කරාන්ට දඟලන මුදියටයි. <laughs> අර දිගා මඩුල්ලේ කවුරාලගේ පුතා මොකද එයා දෙයාගේ නම මේ මේ මේ මේ මේ සුන්දරසේන සුන්දරසේන හිමින් කියන්ට නම තියෙන්නේ හරි අන්න හරි සුන්දරසේන හ්ම් කාරු ගැනද ඔය දෙන්නා කතා කරන්නේ අන්න කැමරාත් කරලා තියෙනවා ඇවිල්ලා හන්ට බිසෝට කිව්වේ නැද්ද නම් ලික්මනින් විවාහය ලියාපදිංචි කරන වගේම නෑ සී මං ඉන්නේ මේ දවසට ඉස්සරින් ඉඳ හොඳ වෙලාවක එක කියන්ටයි <laughs> හොඳ වෙලාවක කිව්වා. මං හිතාගෙන ඉන්නේ නාමෙල්ලේ නැකත් වෙලාවත් අකන්නේ නැති කෙනෙක් කියලා නෝ. <laughs> නෑ නෑ නැකත් වෙලාවකට නෙවෙයි මම හොඳ වෙලාවක් කියලා කිව්වේ. එහෙනම්. බිසෝ පංගුවක් වෙලාවකට බොහොම හොඳයි. හ්ම්. බොහෝ වෙලාවල් වලදී යා පාට වෙනස් කරන කටුස්සෙක් වගේ. <laughs> පොඩි දෙයක් ඇති යාගේ හොඳ ගතිගුණ සම්පූර්ණයෙන් වෙනස් වෙලා නපුරු වෙන්න. <laughs> දැන් මේ හොඳ වෙලාවට තව කොච්චර කල්යිද? ඈ මේ නාමෙල් මං ඔය දෙන්නට කසාද බැඳගෙන මෙහෙන් පිට වෙන්න කියනවා හැම නෙවෙයි. හ්ම්? ඒකේ ඉතුරු හරිය මං පස්සේ කියන්නම්. මං ඒක දන්නවා සී. මේ හැංගි මුත්තම කෙරුවා දැන් ඇති ළමයිනේ. හ්ම්. මෙතන තුම් පැත්තකින් ඔය මගුලට තහංචි දාන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. ආහාරෙන් මුදියා බලා ඉන්නවා. එතකොට අර දිගා මඩුල්ලේ මොකද්ද ඒ ඔදයාගේ නම මේ මේ එපා එපා එපා ඒ නම කියන්ට අපේ රෑ කෑම අපට වරදින්නත් බැරි නෑ සී. හරි ආදි නම කවුරු හරි කියමුකෝ. එමිණි ආර නරියෙක් වගේ දන්නවද? හ්ම් ඒ නරියාගේ කතාව. එළුවෙක් පස්සෙන් ඇවිද ඇවිද ගියාලු නරියෙක්. හොඳ මාස් කුට්ටියක් අදා වැටෙනකල්. ආන්නේ වගේ සුන්දර සේන මෙහාට එනවා එනවා එනවා ඉවරයක් නැහැ. අනිත් ලොකුම විරුද්ධකාරයා තමයි අපේ අපේ ආරච්චි මහත්තයා. හරි. ඒ තුම් පැත්තම ඉක්මනින් නවත්තන්න තියෙන හොඳම උපක්‍රමේ තමයි කිසි කෙනෙකුට නොකිය. හොර රහසේ වගේ අර උඩු මුල්ලේ මහරාලට කියලා ඒ වැඩේ ඉවර කරන. හැබැයි ඕ මේ මම කියවයි කියලා කියන්නේම නැහැ. හැබැයි ආරච්චිලා මට කොකා ගස්සන්න බැරි නෑ. <laughs> අර පරණ තුවක්කුව නම් ගැසුවත් කමක් නෑ. ගාතනව නම් මතයි මුලින්ම වෙඩි බතේ හරවන්නේ. නුමුත් මං ඒවට බය නෑ නාමෙල්. බිසෝ වෙනින් මගේ පණකෙන්ද යන්ට කියා කීප සැරයක්ම. ඒත් මම බේරුණා. යතොත් ගියාදෙන් මං ලැහැස්ති. හැබැයි ගොයියෝ මේ මංගල්‍ය වෙනුවෙන් කිසිම උත්සවයක් ගන්නවා නම් එහෙම ලොකු අවදානමක් ගන්න වෙයි එදාට. අපොයි නැසී. හ්ම්. මං මේ මගුල් තුලා උත්සව කොහෙත්ම ගන්නෑ. <laughs> හැබැයි ඉතින් එදා තාතේ සුන්දර තේන කවුරාලට සීපායි පයි නම කියන්ට. බිසෝ ආගෙන හිටියද දන්නේ නැහැ නේද? බිසෝගේ කන් ඇහෙනවා බොහොම අගේට. පූසෙගෝගේ කන් වලටත් වඩා හොඳට ඇහෙනවා. ඇහුණත් කමක් නැහැ. මේ රහස එලිදරව් නොවෙනවා නම් ඇති. මේ කොදඹිසෝ. යා මං හිතන්නේ අර පොතක් ලියනවා කියලා කටවරද්දගෙන ඒක ලියන්න වලිකනවා. <laughs> අපි දෙන්න මේ රහසේ කතා වෙච්ච දේ බිසෝ ආගෙන හිටියද කියලා කොහොමද නාමල් දැනගන්නේ? හ්ම් ඒ වගේ දේ කෙලින්ම ඇහුවොත් එයා නැහැ කියනවා. හ්ම්. ඒ හින්දා මම වෙන පරීක්ෂාවක් කරලා බලන්න. හ්ම්. අන්න දොර ළඟට ආවා. මේ ඔය පරීක්ෂාවල් කරන්ට යන්න මේ කෑම කාලා බීලා ඉවර වෙලා. හෙටත් අපිට ඉස්කෝලේ දවසක්. ඒක අමතක වුණාද ඔය ගුරුතුමාට? මම කිව්වේ නැද්ද බිසෝට තියෙන්නේ බලල් කන් දෙකක්. හ්ම්. සිය නේද කිව්වේ බලලෙකුට අර හීන් සියඹල කොලයක් නැට්ටෙන් ගැලවෙන සද්දෙත් ඇහෙනවා කියලා. <laughs> ඒක බිමට වැටෙන සද්ද ඇහෙන බල්ලබුරන්ට පටන් ගන්නවා කියලා කිව්ව මතකද? ඒ සැරේ බලු බලලුන්ගේ කන් ඇහ හැටි ගැන කතාව. ඕන දෙයක් කරගත්තු දෙම්. මං යනවා මගේ කාමරයට වැදිලා දොර වහගන්න. <laughs> <laughs> හ්ම් ඒ තැලේ නම් හොඳටම කේන්ති ගිහින් වගේ. <laughs> ඔන්න ඔහොම වෙලාවල් මම මගේ ඇරලයි බිසෝට මේ කතන්දරේ කියන්නේ. ඒ වුණත් ධාමෙල් අපි මේ එළියේ ඉඳගෙන කතා වෙච්ච දේ අහගෙන හිටියානම් ඔහොම හයියෙන් දොරවන්නේ නෑ. හ්ම්. කොල්කටත් ඔය විවාහය ඉක්මන් කරන්න. හ්ම්. මේ මම කියාපු වගක් බිසෝ දැනගත්තොත් ආරංචිය ලොකුට කියලාමයි. ඊට පස්සේ ඉතින් අර දෙකං සකං සතසහස්‍රකං වලට යයි වැඩි කල්යන්ත කලි. හ්ම්. හරි හරි. මට තව සතියක් කල් දෙන්නකෝ. ඒ කියන්නේ ලබන සඳුදා මම මගේ තීරණය කියනවා. කොස්තුයි. ඔන්න ආයෙත් හැම කත්තිපනින්ට එපා. තේරුණා නේද? දැන් ඉතින් කට්ටි පෙන්න ඇති කියන එකයි විදසිය කියන්නේ. හෙත් මන් දන්නේ මොනව කරන්නටද කියලා. කසාද නොබැඳ හිටියොත් මට මොකද වෙන්නේ? බැන්දොත් නම් මගේ මේ නිදහස කියන එක කොට උඩ. හදන්න බැරි කාර් කබලක් වගේ වෙයි. මන් නොබැන්දොත් විසූගේ ජීවිතේට මොනව වෙයිද? ඒත් මං අද නොබඳ හිටියොත් කවුරු හරි මිනිහෙක් එයාගේ හිත ඇදගෙන එයාව කසාද බැඳගනි. එතකොට මං කොහොමද ඒක ඉවසන්නේ? දැන් අවුරුදු ගාණක් කිරි පෙනී වගේ නාට්‍යයේ රඟපෑම කුලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිල්වර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න